පසුගිය සති කිහිපයේදීම ශනිදාවේදී ඔබ මීළඟ මේ විතින් අසා සිටියේ ප්‍රවීණ බෙර සංගීතඥයෙක් ඒ වගේම ගායන ශිල්පියෙක් වූ සුනිල් සාන්තයන් පිළිබඳවයි. ඔහුගේ නිර්මාණ පිළිබඳව අදත් මීළඟ මේ විතින් හිමානන්ද රාජපක්ෂට අපේ ආරාධනය. මීළඟ මීවිත තෙලන් යැසියේ පුරෝගාමි ප්‍රවීණ සංගීතවේදී සුනිල් සාන්තයන් පිළිබඳ ප්‍රාසංගික කියවීම මෙවර පටිගත කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති ශාලාවේදී ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන්ගේ කැම්පස් රේඩියෝෙහි සංවිධාන ශක්තියෙන් සහ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් එම පටිගත කිරීම සිදු කරනවා සිංහල ගීතයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ගීත සාහිත්‍යයට ඔහුගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන්ම එවකට කවියන් ගීත රචකයන් බවට පත් වුණු කාල සීමාව. මහදුරතුමනි දැන් එකල ගීත ලිවීම, කියන්නේ කවියන් ගී ලිවීම තරම් නොකල යුක්තක්යයි සැලකුණු කාලයක් තිබ්බා. ලංකාවේ දහස් ගණනක් එන්න නම් තූර්ය වාදක කණ්ඩායම් පාසල් වල එන්න පුළුවන් හමුදාවන් වල වෙන්න පුළුවන් විවිධ තැන්වල මේවා තමයි මුලින්ම වයන්නේ. ඊතරම්ම ඒ නාද සමීපයි අපිට. ඒ සමීප භාවය ඇති වෙන්න හේතුව වගේම නදීක කුරුගේ මහත්මයා මේ හවයන් ගිටාරය. ඒ ගිටාරයේ නාදය ඔහු බොහෝ ගීතවලට වැඩි වශයෙන් යොදාගෙන තිබෙනවා. ඔහුගේ ඔහුගේ ඉන්දියාවේදී ඔහු ඉගෙන ගත්තු ප්‍රමුඛතම වාද්‍ය භාණ්ඩ එවන් නැසිකාරය. හැබැයි අනිත් වාද්‍ය භාණ්ඩ පිළිබඳවත් ඔහුට දැනුමක් තිබෙනවා. හැබැයි මේ වාද්‍ය භාණ්ඩයටයි මෙතරම් මොහු අල්මක් දක්වන බවක් පෙනෙන්නේ. ඔව් අතර මම කැමතියි අපේ ප්‍රසාද් මහත්මයාට පුළුවන් නම් ඒ හවයින් গিitarව මදක් වාදනය කරන්න මේ ගීත මේ මේ යම් ආකාරයකට මුල් යුගයේ සුනිල් සාන්තියානු ගීතේ ලාක්ෂණික නාද කලාපයක් බවට පත් වෙන්නේ අතරම හවයින් গিitarව. ස්තුතියි ප්‍රසත්. අතරම මේ ප්‍රශ්නෙට පිළිතුර මම හිතන එකක් එකක් ඔහුගේ වාද්‍ය භාණ්ඩය වුණේ සිතාරුව. ඔහු සිතාර විශාරද ඉහළ සාමාර්ථයකින් පළමු සාමාර්ථයකින් ඔහු සමත් වෙනවා සුනිසාන්තයා. නමුත් විශේෂයෙන්ම මම හිතනවා පැට්‍රික් දෙනපිටිය මහත්මයා තමයි බොහෝ විට ඔහුගේ වාද්‍ය වෘන්දේ වාදනය කළේ මේ හවයින් ගිතාරුව. මට හිතෙනවා ඔහුගේ කටහඬේ තිබුණු අර රේඛීය ස්වභාවයයි මේ හවයින් ගිටාරුවේ ස්වරවල තිබෙන දැන් දිගු ස්වර ඒ ඒ ස්වභාවයයි අතර යම් ආකාරයක සමපාත වීමක් තිබෙනවා. දැන් සිතාරය වගේ සංගීත භාණ්ඩයක වාදනය කරනකොට කෙටි ස්වර. ඒ පවත්වාගත හැකි කාල පරාසය අඩුයි. නමුත් හවයින් ගිටාරුවේ තාණය එක ස්වරයක් දීර්ඝ කාලයක් පවත්වන සහ ස්වර අතර සම්බන්ධතාවය. අපි කියනවා හින්දුස්ථානි සංගීතෙන් මීන් කරනවා කියලා කියන්නේ. එක ස්වරයක සිට තවත් ස්වරයක් කරා යන්නේ අනිකුත් ස්වර සියල්ල මත ගමන් කරමින්. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් මේ හවයින් ගිතාර දිනන සහ මම හිතනවා එහි නාදයත් ඊටම අමුතු නිසා මම හිතනවා ඒ සංගීතය භාවිත කළා වෙන්නත් පුළුවන් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මෙන්න මේ සුනිල් සාන්තියානු සංගීතය ඇත්තටම අතරමඟ ඇන හිටියයි කියලා කිව්වට ඒක කලාපයකින් දැන් මහාචාර්යතුමත් කිව්වා වගේ ඒක තැනකදී ඇත්තටම ඔහු සහ තිස්සාදේශේකර සූරින් කිව්වා වගේ යම් කාලයක් තිබුණා නම් සුනිල්සාන්තයන්ට සංගීතයේ ඉන්නට ඔහු වෙන ගැඹුරු කලාපයකට යන්න තිබුණා. හැබැයි ඔහු ඉදිරිපත් කළ සංගීත ප්‍රකරණය ලංකාවේ පොප් සංගීතය කෙරෙහි බලපෑවා කියන එකයි මගේ අදහස. විශේෂයෙන්ම ඔය මම දැන් කලින් කිව්වා වගේ අපේ පැටික් දෙන පිරිසුරින් තමයි බොහෝ ගීත ප්‍රමාණයක් නිර්මාණය කරන සගය බවට පත් වෙන්නේ සීටි ප්‍රනාන්දු මහත්මයා. සීටි ප්‍රනාන්දු මහත්මයාගේ ගීතවල භාෂා ලක්ෂණ කටහඬ භාවිතාව, ඒ ගායනයේ ලක්ෂණ, ඒ ඒ ස්වර අලංකාර ආදී පවා මා හිතනවා තිබෙනවා සුනිල් සාන්තියානු ආවාසය. දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ වැනි ගීත. දවස ගෙවි දැන් ටික ටික ගඳුර වැටෙන්නා. දවස ගෙවි දැන් ටික ටික ගඳුර වැටෙන්නා. ඉරු දෙවියෝ සඳු දෙවඟන මූණ සිඹින්නා. වේස වෙලා ගෙයි මියෙක් ගෙදරට ගෙන්නා. ඕදරු දෙන්නා වතගෙලි වෙන්නා ඕදරු දෙන්නා වතගෙලි වෙන්නා ආදර පෙන්නා සිවසනසන්නා මේ ගීතේ ඉතාම පැහැදිලිව පේනවා සුනිල් ශාන්ත ගීතාභාසය තිබෙනවා කියන එක. ඉතින් මම හිතන ඒ සංගීත ජාන ලක්ෂණ ටික ඒ කාල කඳවුරට යන්නේ විශේෂයෙන් පැට්‍රික් දිනපිටිය වගේ සංගීතඥයෙක් කරා. ඔහු තමයි බොහෝ විට ඒ ගීත arrangements එහෙම නැත්නම් ඒ තනු නිර්මාණ ආදී කළේ. ඉතින් ඇත්තටම ඒක ඉතාම වැදගත් දෙයක්. يعني සුනිල්සාන්ත සංගීත ජාන ලංකාවේ pop music කියන එක ඇතුළට නම් ආවා. ඉතින් ඒක තමයි අදහස අපි ඒක දීර්ඝව කතා කරලා ඉතින් නමුත් කෙටියෙන් අදහසක් මම ඉදපත්. පැහැදිලිව ක්ලරන්ස් මේ ගැන ඔය තමයි කෝඩල් මියුසික් කියන එක ක්ලරන්ස් ආද මගේ ක්ලරන්ස් යනු පොප් සංගීතයේ පොතේ මාය ගැන පැහැදිලි කරනවා. ක්ලරන්ස්ටත් ඇත්තටම මේ කෝඩල් මියුසික් කියන ආభాසයක සුනිල් සාන්තියානු ආభాසයමද කියන බෑ. නමුත් ඒ ඒ ඡායාවක් ඔහුගේ ගීතවල තියෙන කියන පොප් සංගීතයේ ඒ ඡායාව පැහැදිලිවම තිබෙනවා. ඕලු පිපිලා ගීතය යම් ඛණ්ඩයක් වැයූ නිසා ඒ නිසාම නොවේ. අපි ඊළඟට ගැයීමට සූදානම් වන්නේ ගීතය. ගීත ගාන කිරීම සඳහා මා යලිත් ආරාධනා කරනවා. සශිකා නිසංසලා ඊළඟ මීවිත මිනිතේ අපි අවසන් කාල සීමාව තුළ ඉන්නේ. ඉතා වැදගත් වූ කලාප දෙකක් පිළිබඳව මා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඔහුගේ පරේෂණ ගීතාවලිය. ඔහු සිංහල ගීතයේහි පරේෂණ කලාපයක් විවර කරගත්තා. ඔහු ඇත්තටම ඔහු අපි කලින් කතාව කතා කරා වගේ ඔහු මේ පහළ වෙන කාල සීමාව තුළ පරේෂණ භූමිකාවක් යම් ආකාරයක අපේ දේශීය සංගීතය ගොඩනැගීම සඳහා එක්ුණා වගේම විශේෂයෙන්ම සීගිරි ගී ඒ වගේම තනිස්වරයේ ගැයුම් වැනි පරේෂණ ගීතාවලියක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු වීම. මම කියන මේ සියල්ල සිදුවන්නේ අර කෙටි කාල සීමාවක් ඇතුළත මහාචාර්යතුමනි මේ පරේෂණ ගීතාවලිය යම් සැලකිලි බලපෑමක් කළාද අපේ රටේ සංගීතය වෙනුවෙන්? මම හිතන්නේ මේ ප්‍රශ්නය නිමානන්ද මේ ඔහු විසින් කරන ලද සංගීත අත්හද බැලීම ලංකා සමාජය ඇතිපමණින් අවශෝෂණය කරගත්තාද කියන එක මට මහත් ගැටලුවක්. මොකද දැන් ඔහුගේ මම හිතන්නේ නදී කිතා නිවැරදිව මේ නිරීක්ෂණය ඉදිරිපත් කරා. ඔහුගේ දෙවන ගුවන්විදුලි ආගමනය 1967 සිදු වෙනකොට තමයි ඔබ ඔය කිව්ව my dreams වැනි ඒ ගීතවල ඒ ගායන ඒ තිබුණු මේ ව්‍යුහාත්මක වෙනස්කම් වඩාත් උච්ච තලයකට වර්ධනය වෙනවාද හැබැයි සුනිල් සාන්තම හිතනවා දැන් මම දීර්ඝ කාලයක් සතත අභ්‍යාසයේ නොයෙදීම නිසා මට මේවා ගායනා කිරීමට හැකියාවක් ඇද්ද කියන සාධාරණ සැකය ඔහු තුල තියෙනවා. නමුත් ඔහු ජනිත සංගීත ප්‍රඥෙක් වීම නිසාම කිසිදු අඩුවකින් තොරව ඒ ගායනයේ විශේෂයෙන්ම My Dreams වැනි ගීතයක ගායනයේ ධමත්ම උත්කෘෂ්ඨ ලෙස ගායන පෞරුෂය ඔහු රැක ගන්නවා. අනිත් පැත්තෙන් ඔහු සංගීතය පිළිබඳ කරපු විශාල අත්හදා බැලීම් සමහර ඒවා අපි ශ්‍රවණය කරනකොට අපිට හිතෙනවා ඇත්තටම ඇයි මේවා මේ මේ තරමට මේ දැන් මෙන්න මේ ගීතේ वला गब पा සමතර වී දෙයි ගුවනට ගුවනට පොල් ගදම්බතර වී දෙයි ගුවනට ගුවනට පොල් ගදම්බතර වී දෙයි ගුවනට මේ වගේ සල තුනකින් ඔහු ඒ ගායනයේ රිද්මය පවත්වාගෙන යනවා මම හිතන්නේ මේ මේ මේ සංගීත අත්හදා බැලීම ලංකාවේ සංගීත ශ්‍රාවකයන්ට කොතෙක් දුරට sannivedanaye වුණාද? මොකද මේ සංගීත විසිරණයේ සම්පූර්ණ ආධිපත්‍යය තිබුණේ ගුවන්විදුලියට. දැන් ඒ ඒ ඒ ඒ භූමිකාව ඒ තිබුණ ආධිපත්‍යය නිසා තමයි සුනිල් සාන්තයන්ගේ ජීවිකාව බව ප්‍රථම වශයෙන් ඔහු එතනින් අහිමි වෙන්නේ ගුවන්විදුලියට තිබුණේ නිල ආධිපත්‍යය. දැන් ඒතර ගීත විසිරණය උඩ තමයි මේක ශ්‍රාවකයාට යානයක් වෙන මම හිතන්නේ අදටත් මේ ගීත ශ්‍රවණය කරන්න ලාංකික ශ්‍රාවකයාට හරිම අඩු වෙන අවස්ථාවක් ලැබෙන්නේ. දැන් මේ මේ වගේ පරිේශනාත්මක අත්හදැකීම් වල දොරටු තවමත් ශ්‍රාවකයන්ට විවර වෙලා නැහැ. ගුවන්විදුලි පැටිගබඩාවේ තියෙන මේ දේවල් තාමත් මම හිතන්නේ ජාතක කතාවේ භාෂාවෙන් කියනවා නම් රාක්ෂසාදි ගෘහිත පුෂ්කරණියක්සේ රකුසන් අරද්දත් පොකුණක තියෙන දෙයක් වගේ කාටවත් පරිහරණය කරන්න බැරුව තවම තියෙනවා. මේක භාග්‍ය අභාග්‍යයක්. සිංහල සේවා අධ්‍යක්ෂතුමා මම හිතන්නේ මේව ගැන පොඩ්ඩක් ඔබතුමා අවධානය යොමු කරන්න. මේ ඡේදවාචකයෙන් අතවශ ලංකාවේ ශ්‍රාවකයා සම්බන්ධයෙන් සුනිල් ශාන්තගේ මහා මැදිහත් වීම වසර කීපයක් වුණාට හිමනන්ද දැන් ඒ වසර කීපය ඇතුළේ ඇත්ත වශයෙන්ම කියනවා නම් එක වකවානුවක ලංකාවේ සිටි අග්‍රගණ්‍යම ගායකයන්ගේ සමහර තැටි තාමත් ගුවන්විදුලි තැටිගබඩාවේ තියෙනවා ඔබ ගිහිල්ලා බලන්න උදයේ උපුල් විලේ සුනිල් ජලේනා කියන ගීතයේ ගායකයාගේ නම සඳහන් වෙන්නේ සුනිල් ශාන්ත කියලා. හැබැයි මේ ගීතය ගයන්නේ අමරදේව. මේ මුල් ගීතයට ශ්‍රවණය කරනකොට ඕනම කෙනෙක් රැවටෙනවා මේ ගීතය ගැයුවේ සුනිල් ශාන්තියන්ද කියලා. ඒ තරමටම ඉතා කෙටි කාලයකදී ඔහුගේ පෞරුෂය ලංකා සංගීත සංස්කෘතියේ මහා වනස්පති බවට පත් වුණා. තව කියනවා මම හිතන ගොන්නදුල් තැටිකබඩාවේ මහාචාර්ය නන්දදාස පෝදාගොඩ ගයපු ගීතයකුත්. ඒක ශ්‍රවණය කරනකොට කෙනෙක් ඔබ දන්නේ නැති ඇති මහාචාර්ය නන්දදාස කෝඩාගොඩ ගීත ගායනා කළා කියලා. සම්පූර්ණයෙන්ම සුනිල් ශාන්තගේ හැඩරුව ඒ ගීතේ තියෙන්නේ. තව හිටියා ලංකාවේ ගායකයෙක් ඔබේ තැටිගබඩාවේ තියෙනවා ඒ ගීතය. බට අත කැලයෙන් ගෙන රිලාහාමියේ බොලන් රිලාහාමියේ. මේක පදමාලාව අරිසෙන් අහපොදුගේ. නිමල් ගුණරත්න ගායකයා. ඔහු ගායනා කරන මේ ගීතවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ සුනිල් ශාන්තයන්ගේ හිවණැල්ල. ඒ නිසා සුනිල් ශාන්තගේ ඒ පරේෂණාත්මක භූමිකාව වගේම ඔහුගේ හඬ ලංකාවේ විශාල ආධිපත්‍ය පැතුර ඉතා කෙටි කලකදී. ඔහුගේ දෙවනි උත්පත්තිය තමයි 967 නැවත ගුවන්විදුලට යාමෙන් පස්සේ සලකුණු වෙන්නේ. ඒ අවස්ථාවේ කරපු පරේෂණ විශේෂම සීගිරි ගීතික ඔහු ගායනා කරනවා. උඩැක්කියමනේ සංගීත භාණ්ඩ ඔහු ඒකට පාවිච්චි කරනවා. සීරජ යස සිරි මුළු තුබු මුළු ලෝ පැතිරි කියන ගීතය. ඒ ඊට පස්සේ එතනින් කියනවා හමල්මරෝ ජහස්යෝ හස්සන් දැල්ලා. දැන් මේ ගීත ඔහු ගීත හතරක් හෝ පහක් ගායනා කරලා තියෙනවා සීගිරි ගීත. ඒක සම්පූර්ණයෙන්ම සංගීත අත්හදා බැලීම. විවිධ නාද ප්‍රකරණ ඔහු ඒවයිදී භාවිතා කරලා තියෙනවා. දැන් මේ සරද වලාගබ කියන ගීතය විශිෂ්ට සංගීත පරිශ්‍රණයක්. මම හිතන්නේ අපිට මේව 70 දශකයෙන් පස්සේ මේ මොහුකුරාගේ මොහුනුවර හඳුනා ගන්න ලැබුණේ කේමදාසයන්ගෙන්. නමුත් ඊට పూర్ව මම හිතන්නේ කේමදාසයන්ගේ పూర్වජය බවට පත්වන්නේ සුනිල් සාන්ත. මම හිතන්නේ කිසිම සංගීත විශ්ලේෂකයෙක් මේ කතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා නැහැ. ඒ ගෞරවය ප්‍රේමදාසයන්ගේ ගෞරවය බිඳකින්වත් අඩුවන්නේ නැහැ. නමුත් ඔහු තමයි පූර්වජයා. මිනිස් හඬවල් ඒවයි තිබුණු ඒ තාරතාව හරියට හඳුනා ගැනීම. ඒ හඳුනාගෙන ඒව නිසි ලෙස උපය ඒව උපයෝගී කරගෙන දැන් මේකට භාවිතා කරනවා නාලිනී රණසිංහ කියන. දැන් ඒ ගායිකාවගේ හඬවත් අපිට හඳ ලැබෙන්නේ නැහැ. විශිෂ්ට ඒ හඬ භාවිතයක් ඔහු මේක කරනවා. ඉතින් ඒ නිසා අත්වශයෙන්ම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ සුනිල් ශාන්ත ලංකාවේ සංගීත විශේෂ කෙටි කාලයක් තුල ඔහු කිව්වා මම මේ පොළව පහුරු ගෑවා විතරයි කියලා. හැබැයි පහුරු ගෑවට මොකද මම නම් කියනවා ඒ පහුරු ගෑම ඔහුට කරන්න ලැබුණ ලංකාවේ සංගීතය අප අද ලෝක සංගීත සංස්කෘතියේ කොතැනක සිටීද කියලා හිතන්නත් බැරි තරම් ඉහළ වර්ධනයක්. හරියට එක් වෙලාවක ලංකාවේ කැබිනට් මණ්ඩලය ගහල් මේ මේ ගාලු මුදුරේ තියෙන නැවක රැස් වෙන තරමට ලංකාවේ වමේ ව්‍යාපාරය බලවත් වෙලා තිබුණා. දැන් ඒක තමයි අන්තිමේදී වැහැරිලා ගියේ. ඒ වගේම සංගීතයේ මේ බලගතුම විය යුතු ව්‍යාපාරය එක මොහොත අනපේක්ෂිත මොහොතක එක බිඳ වැටුණා. ඇත්තට මේ මේ ගුම් ගුම් ගීතය දැන් අර කලින් ගීත ශරද බලාගම ගීතේත් ඇත්තට මට කියන්න අවශ්‍ය වෙලා තිබුණා. සුනිසාන්තයන්ගේ මොහොතේදී ඔහුට මේ මෙවලම් ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු සංගීතය තුලම යම් එහි තියෙන ව්‍යුහාත්මක කාරණාම හොයාගත්ත පරේෂණය උදෙසා. පරේෂණ පසුතලෙන් දැන් අපේ කාලේ අපි කියන ෆියුෂන් මියුසික් කියලා. අපි ෆියුස් කරනවා කියලා කියන්නේ අපේ ලෝකේ තියෙන සංගීත සම්ප්‍රදායන් එකතු කරනවා. දැන් මගේ පළවෙනි එකත් මිට අවුරුදු 20 විතරුද්දී බොලිවියානු ජන සංගීතයත් එක්ක අපේ ජන සංගීතය යම් ආකාරයක මිශ්‍රණයක්. ඒක තමයි අපේ කාලේදී අපිට මේ මේ මේ මේ මෙවලම් තිබුණා මේ සංගීතය ලෝකේ ඈ එහෙම ඇවිල්ලා. හැබැයි ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒ කාලේ සුනිල් සාන්තයන් තිබුණේ සංගීතය තුලම තිබෙන ආකෘතිකමය ලක්ෂණ. ඒක නිසා මහජනතුමා ඒක ඉතාලම නිවැරදිව කිව්වා. ඒ කියන්නේ මේ සරදවලා ගැප් එක 44 සහ 34. ඈ මේ කාල පද්ධතියන අතරතුර යන අතරතුරම අර කවුන්ටර් පොයින්ට් කවුන්ටර් මෙලඩි කියන එක නැත්තම් වෙනත් ස්වාධීන තනු පතයන් ඔස්සේ සමහර සංගීත භාණ්ඩ සහ හඩවල් යනවා. මේක තමයි කේමදාසයන් පසු කාලීනව හෝමොෆොනි හැදිර ගෙන අතර ඔබ චෝදනා කළාට අපි කියලා තියෙනවා මේ කේමදාසයන්ගේ පූර්වජා සුසන්තිල මා කියා තිබුණා. ඒක මට අදාළ වෙන්නේ නැහැ නිසා. කෙසේ වෙතත් දැන් මේ අපි දැන් ගායනා නියමිත ගීතය ඇත්තට මේකට හොඳ නිදර්ශනයක් මේ ගුම් ගුම් මේ මීමැස්සාගේ චර්යාව එහෙම නැත්නම් මීමැස්සාගේ මීමැස්සාගේ වැඩ කටයුතු ඔහුගේ හැසිරීම මීමැස්සාගේ හැසිරීම ඔහු තනි සොරයකින් ගේනවා දැන් මේ තනි සොරය කොහොම මේක රී සොර ඩී නෝට් එකක් නැචරල් එකක් මේ සුද්ධ රී සොරය පමණක් පදනම් කරගෙන මේ ගීතය ඔහු නිර්මාණය කරනවා හැබැයි මහාචාර්යතුමා කිව්වා වගේ මේ එක එක තාල ප්‍රාන්තර තාල ප්‍රාන්තරයන් කීපයක් ඔස්සේ මේක ගායනා වෙනවා අපිට පෙනේවි මේ කණ්ඩායම කණ්ඩායම් කීපයක් හැටියට ඔවුන්ගේ හඬතල මෙහෙවන්නට සූදානම් වෙන්නේ ඒ අතරතුර ප්‍රධාන ගායකයෙක් මේ ගායනාව ඉදිරිපත් කරනවා. ඉතින් අපිට බලන්නට පුළුවන් අතර මේ මේ පරිකල්පන ශක්්‍යතාවය මේ සංගීතය මොකද ඒ වෙනකොට හින්දුස්ථානි සංගීතයේ මොනොෆොනි රේකීය කාල අවකාශය එක සොරයකට පසුව තව සොරයක් කණුවක් හැබැයි මේ සමාන්තර අවකාශයන් ඔස්සේ මේක හොයා බැලීමක් මේක ඉතාම විද්‍යාත්මක සංගීතමය අත්දැක බැලීමක් හැටියටයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බැලකට ගුම් ගුම් ගුම් බැලකට ගුම් ගුම් ගුම් ගහකට ගුම් ගුම් ගුම් හනිකට ගුම් ගුම් ගුම් මනකට රොණකට ගුම් ගුම් ගුම් ගමකට වැලකට ගුම් ගුම් ගුම් ගුදයට සවසට ගුම් ගුම් ගුම් හෙම් හිම් හනිකට ගුම් ගුම් ගුම් මන් ගුම් මාලා ගුම් ගුම් ගුම් වැංගු දාලා ගුම් ගුම් ගුම් රම් ගුම් නාලා ගුම් ගුම් ගුම් රුම් ගුම් ගාලා ගුම් ගුම් ගුම් මලෙන් මලට ගුම් ගුම් ගුම් වැලින් වැලට ගුම් ගුම් ගුම් ගමින් ගහට ගුම් ගුම් ගුම් රොන් ගුම් රොනට ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් මලින් මලට ගුම් ගුම් වැලින් වැලට ගුම් ගුම් ගයින් ගහට ගුම් ගුම් රොනින් රොනට ගුම් ගුම් මලින් මලට මලකට වැලින් වැලට වැලකට ගම් ගහට ගහකට රොනින් රොනට රොනකට මල් ගුම් මල් ගුම් මල් ගුම් Welcome, welcome, welcome. Ron gum, ron gum, ron gum gum. Gum gum gum. Gum gum gum. මලකින් මලකින් ගුම් ගුම් ගුම් වැලකින් වැලකින් ගුම් ගුම් ගුම් ගහකින් ගහකින් ගුම් ගුම් ගුම් රොණකින් රොණකින් ගුම් ගුම් ගුම් අහරක් අහරක් ගුම් ගුම් ගුම් හවරක් කවරක් ගුම් ගුම් ගුම් බහැරක් බහැරක් ගුම් ගුම් ගුම් දෙවරක් දෙවරක් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් gum gum gum गुं गुं gum गुङ् गुम् gum gum गुङ् गुं gum gum गुङ् गुं gum gum गुङ्गु रोणङ्कर्त gum මුල සවසට වට පිට බැලු විට හෙලි හිට මලකට රස විට මිහිරට ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් Guan Gabe Gum Gum Gum Ahas Kuse Gum Gum Gum Pavan Rally Gum Gum Gum Pandari Gum Gum Gum Iha Meha Gum Gum Gum Rangahi Gum Gum Gum Runkia Gum Gum Gum Pia Vida Gum Gum Gum Pia Sala Gum Gum Gum Nisansali Gum Gum Gum ඊසරේ ගුම් ගුම් ගුම් පියා හඹයි ගුම් ගුම් ගුම් ගුවන් ගැදේ අහසු උසේ පවන් රැළේ ගුම් ගුම් දරුම් එයා මෙයා ගුම් ගුම් ගුම් රුම් කියා ගුම් ගුම් ගුම් කියා සල් ගුම් ගුම් දරුම් ඊසරේ පියා හඹයි ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් මොන ස්තුතියි මට මතකයි මේ මහාචාර්යතුමා කිව්වා හරියට මේවා ගුවන් විදුලියෙන් අපිට අහන්න හම්බුනේ මට අවුරුදු 20කට විතර උඩදී ඔබේ නිවසේදී ඔබ මේ මේ ගීතය මට වාදනය කරලා පෙන්නුවා මේ හාමනිය එහෙම නැත්නම් කවුන්ටර් මෙලඩි කවුන්ටර් පොයින්ට් කියන එකට හොඳ නිදර්ශනයක් තියෙනවා නේද ඒක මෙන්න මේ ගීතය කියලා මතකද ඔබේ නිල නිවාසයේ විශ්වවිද්‍යාලයේ රුහුණේ එසේනම් අපි ඊළඟ කලාපයට යන්නට කලින් තවත් මිරු ගීතයක් වාසය වෙනවා මොකද කාලේ අපිට යම් සංඥාර්ථයක් නිකුත් කරන නිසා ඔහුගේ චිත්‍රපට ගීතාවලිය ඔහු සංගීත නිර්මාණය කළ, තනු නිර්මාණය කළ චිත්‍රපට කිහිපයක් තිබෙනවා. නමුත් ඒවා ඉතාමත්ම මියුරු සංගීතමය දානයන් අපට ලබා දෙනවා. අපි ඊළඟ ගැයුමට එක්වන්න සූදානම් වන්නේ ඊළඟ මීවිත වැඩසටහනට ගයන්නට අපි ආරාධනා කරන්නේ පවිත්‍රා උමයන්ගනී ස්තුතියි පවිත්‍රා. නදික ගුරුගේ මහත්මයා විමසුවේ මේ සංගීතයේ සහ තනුව කියන දැන් මේ මොකද මේ ගීතය සංගීත නිර්මාණය කරන්නේ එම්.කේ රොක්සාමි සංගීතවේදියාණන් වගේම තනුව නිර්මාණය කරන්නේ සුනිල් සාන්තයි. මට මුලින්ම එය පැහැදිලි කරගත යුතුයි මේ මෙතන එහාට කතාව බහ ඉදිරියට යෑමට. මට මතකයි 980 දශක වෙනකොටත් ගුවන්විදුලි සංස්ථාවේ ගීත යනකොට යනවා මේ ගීත ගායනා කරන්න කවුද කියන වගේ යනවා. එතකොට තනුව අහවලා සංගීතය අහවලා. ඉතින් මම හිතනවා මේ විශේෂම ඉන්දි ඉන්දියානු සංගීතයේ ගීතයේ මේ තනුව සහ සංගීතය වෙන වෙනම නිර්මාණය කරන අවස්ථාවන් තිබෙනවා. සහ විශේෂම සුනිල් සාන්තයන් එතකොට ආනන්ද සමරකෝණුවන් මේගොල්ලෝ වචන තනුව සහ සංගීතයේ ගායන මේ සියල්ලම කරනවා. හැබැයි විශේෂ අවස්ථාවන් කීපයක් තියෙනවා. මම හිතන මේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ මැදිහත් වීමත් එක්ක විය යුතුයි මේ මේ මේ චිත්‍රපටවල තනුව ගීතනු සුනිල් සාන්තයන් විසින් නිර්මාණය කරනු ලබන්නේ සහ සංගීතය වෙනත් සංගීතඥයෙකු විසින් සිද්ධ කරන් තියෙන්නේ. ඔව් මහදුරතුමනේ ඔහුගේ චිත්‍රපට තනු ගී තනු නිර්මාණය සහ සංගීතයකට කලාපය විශේෂයෙන්ම රේඛාව සහ සංදේශ චිත්‍රපට ලංකාවේ ඉතා වැදගත් මතකයක් ස්වර්ණ වර්ණ මතක චිත්‍රපටයක් මේ ගීතෙම මේ චිත්‍රපට දෙකේම ගීතණු 13ක් විතර ඔහු නිර්මාණය කරනවා මේ ගීත ගීතණු ඉතාමත්ම ජනප්‍රිය දැන් මේ අපි අහුව ගීත ඇතැම් ඒවා එකකට එකක් වෙනස් අපි හිතන්නේවත් නැහැ උදාහරණයක් විදිහට පුරුදු ගීතකාරයා කියන ගීතය එහෙම අපි හිතන්නේ මේක ලිව්වේ අහුබුදුන් ගීතය සංනිර්මාණය කළ සුනිසාන්තයන් කියලා. මේ සුනිසාන්තයන්ගේ සංගීත භාවිතාව චිත්‍රපට තුළ ඔයිතක් චිත්‍රපට කිහිපයකට පමණයි සංගීත නිර්මාණය කළ තිබෙන්නේ. ඒ පිළිබඳව අපි මේ වෙලාවේදී කතා කරන්න අවශ්‍යයි. සුනිසාන්තයන්ගේ සිනමා සංගීත නිර්මාණවල තියෙන මම හිතන එක විශේෂ ලක්ෂණ තමයි නේද ඒක මතක කර විදිහට සංගීත අධ්‍යක්ෂකවරයා වෙනම ඉන්නවා. සමහරට ඔහු තනු නිර්මාණය කිරීම පමණක් කරනවා. එතකොට දැන් මෙතෙන්දී චිත්‍රපට සංගීතය සම්බන්ධයෙන් ඔහුගේ සමස්ත භූමිකාව වෙන්නේ තනු නිර්මාණයේදී විතරයි. සමහර ඒ නිර්මාණය කරන තනුවල තියෙන වෙනත් මොකද්ද අපූර්වත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මොකද මේ රසික ප්‍රජාව දැන් සුදට සුදේවලා කුලයි කියන ගීතය නිල්හසේ දැන් ඒකේ තියෙන ඒ තනුව නිර්මාණයත් එක්ක බලනකොට ඒවයේ තියෙන ලක්ෂණ ඉතාමත්ම මේ රමණීය තනුව. නමුත් ඒ වරන්ද ප්‍රශ්නයක් තියෙනවා සිනමා නිර්මාණයකදී සංගීත සංගීතඥයාගේ භූමිකාව සාර්ථකවම ඒක මල්පල දරන්න නම් සිනමා කෘතියේ අන්තර්ගතය හා සම්බන්ධෙන සංගීත සම්පාදනය කිරීමට නම් සිනමා කෘතිය ඉතා සාරවත් නිර්මාණයක් බවට පත් වෙන්න ඕන. දැන් ලංකාවේ සංගීතය සිනමා සංගීතයේ අග්‍රස්ථානයට වැජමුණු සංගීතඥය වශයෙන් මම සලකන්නේ ප්‍රේමසිරි කේමදාස. මොකද ප්‍රේමසිරි කේමදාස එතෙන්ට එන්නේ නැහැ. ධර්මසේන පතිරාජා කියන විශිෂ්ට සිනමා නිර්මාපකයා ලංකාවේ ප්‍රාග්භූත නූනනක්. විශේෂයෙන්ම බම්රයෝ සිනමා කෘතිය ගත්තොත් බම්රයෝ සිනමා කෘතිය තමයි ලංකා සිනමා සංගීතයේ සම්දිස්ථානය වෙන්නේ. උදුම්බරා කියන ගීතය ගත්තයින් පස්සේ ඒකේ සංගමනීක ලක්ෂණ ආදී සියලු දේවලෙන් සම්බන්ධිත ඉතාමත්ම විශිෂ්ට සංගීත ප්‍රකරණයක් කේන්දරස් අතින් බම්රේ මේ සිනමා කෘතියට එනවා. ඒකට හේතුව සිනමාකරුවෙක් වශයෙන් පතිරාජා එතෙක් තිබුණු සාම්ප්‍රදායික ගතානුගතික සිනමාවට වඩා අමුතුම පෙරලිකාර සිනමාවක්. අන්නේ පෙරලිකාර සිනමාව විසින් ඉල්ලා සිටින ඒ නව අන්තර්ගත ප්‍රකාශන රස නාදමාධූරේ නාද ප්‍රකාශනය තමයි කේමදාසයෙන් සම්පාදනය වෙන්නේ. අවසනාවට සුනිල් සාන්තයන් සංගීතය මේ සම්පාදනය කරන මේ චිත්‍රපටිවල එහෙම නැත්නම් නිර්මාණය කරන චිත්‍රපටිවල එබඳු බැරෑරුම් ඒ කියන්නේ කලාත්මක ප්‍රකාශනයකට එන අවකාශ අඩුයි. සංදේශය වුණත් ඒවයි ලෙස්ටර් ජේම්ස් විරිස් අධ්‍යක්ෂණය කරපු ඇත්ත. නමුත් ඒ සිනමාවේ සම්දිස්ථාන නෙමෙයි ඒවත්. දැන් යම් අපූර්වත්වයක් තිබුණා රේඛාව චිත්‍රපටියේදී. මොකද රේඛාව චිත්‍රපටයේ තිබුණු අනුරාපුර ඒ අයිබඩින්ස් ගායනා කරන ගායනයේම විරුද්ධ පෙළක් වශයෙන් ගායනා කරන අවස්ථාවේදී ඒකේ සිනමා සංදර්භයත් එක්ක ගැලපෙන එතන ඒ ඒක සලකුණු වෙනවා. මම හිතන්නේ ඒක තමයි විශිෂ්ටතම අවශ්‍ය. මේ සංදේශයට එනකොට මේ තියෙන ඒ වයිදී තියෙන ඊට වඩා වෙනස් එකක්. අර කිව්වගේ පෘතුගීසි කාර්යය වගේ එකදී ඒක එක් එක් හැඩතල තියෙනවා. නමුත් සිනමා කෘතියේ වශයෙන් ඒ වෙයි තියෙන අර සම්දිස්ථානයක් නොවීම නිසාම සුනිල් සාන්තයන්ගේ සංගීත භාවිතය සිනමාව එක්ක මම හිතන්නේ ඇතිතරමින් ඔහුගේ ප්‍රතිභාව ප්‍රකට වෙන සිනමා නිර්මාණයකට ඔහුට දායක වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඒ ශාස්ත්‍රයේ විශිෂ්ටත්වයේ සංකේතයක් බවට සරණ සංකේතපත් වෙන්නේ නැහැ කියන එකද මගේ පෞද්ගලික නිසා. තමයි මේ යුගයත් සිනමාවත් ලංකාවේ කියන්නේ ඔය 40 50 දශකයන් කියන්නේ ලංකාවේ සිනමාවේ යම් ආකාරයක ආගමනයත් එක්ක එන යුගයක්. එතකොට සංගීතයත් ඇත්තටම මේ දෙකම එක්තරාකාරයකට ප්‍රාකෘත අවධිය තිබෙනවා කියලා අපිට හිතන්න පුළුවන් මේ දෙකේම විශේෂයෙන් සුනිල් පතිරාජයන් වෙන තැන වෙනකොට ඉතාලියානු නව යථාර්ථවාද ඉතාලියානු නවරැල්ල මේ වගේ ලොකු ආభాසයක් එක්ක ආපු තැනක්. එතකොට මම හිතනවා සුනිසාන්තයන්ගේ යුගයේ සිනමා රූපී සංගීතය කියන එක නම් සිනමා ගීතය කියන එක තමයි. සිනමා ගීතය තමයි. ඒකත් විශේෂම හින්දි මේ සිනමාවත් එක්ක ආපු ආభాසය කියන එක තමයි මට හිතෙන. ඒක නිසා තමයි කියන්නේ ප්‍රේක්ෂකාගාරය, සිනමා රසිකයා, ඒ කියන්නේ ඇත්තටම සංගීතය අහන්න කාලේ පුළුවන් වෙලා තිබුණ රේඩියෝ එකක් කියන ගෙදර විතරයි. දැන් ඔබ කිව්වා මේ විසරණේ වෙන හැටි. එතකොට සමාජයක් සංගීතමය රසාස්වාදයක් ලබන්නට නම් එක්කෝ ඒ ගමේ හරි රේඩියෝ එකක් තිබෙන්නට ඕන. ඔබට බලන්න පුළුවන් මේ මේ සංගණනයක් ඒ කියන්නේ තරණ වාර්තා තිබෙනවා කොච්චර රේඩියෝ ප්‍රමාණයක් ওই කාලේ උකට තිබුණාද මේ එක ඒ කියන්නේ ගෙදරක රේඩියෝ එකක් තිබීමේ සම්භාවිතාවය. එතකොට උදී ජනයට සංගීත රස විඳින්නට තිබිච්ච ප්‍රධානතම ලාභදායී ක්‍රමවේදය තමයි සිනමාව. තා කුඩා මුදලක් වියදම් කරලා අර ගැලරිය ඉඳලා බලනවා කියලා කියන්නේ ඒක මම කියන්නේ ඒක උරු ඉරණමක් ඒක. නමුත් ඒක පම්පෝරියක් කරන ගැලරිය ඉඳන් බලනවා කියලා. ඒතකොට ඒ සිනමා ගීතය තමයි පසුකාලීනව ලංකාවේ උදී ජනය නැත්නම් බහුතල රසිකයාගේ රසිකත්වය නිර්මාණය වෙනවා. ඒකෙදී සුනිල් සාන්තයන් ලොකු බලපෑමක් කරනවා. ඒ කියන්නේ නූතන රසිකයා ගොඩනැගීමේ හිල්ලා පවා මේ මුල් යුගයේ ගීතාවලිය බලපානවා කියන එක විශේෂම අපිට කියන වැදගත් වෙන්නේ අර අනුකාරක හින්දි තනු අයසුරෙන් නිර්මාණය වෙන දැන් ඒව තමයි අපේ සිනමාවේ මේ විශාල ජනප්‍රියත්වය තිබුණේ. එතන තමයි සුනිල් සාන්තයන්ගේ අභියෝගයෙන් ස්වාධීන තනු නිර්මාණය පැත්තෙන්. එතන තමයි මම හිතන්නේ ඔහුගේ විශේෂත්වය විශිෂ්ටත්වය වෙන්නේ. ඔව් සහ මම හිතනවා ඔබේ ප්‍රශ්නේ නැවතත් අපි මම හිතනවා අපි දෙන්න එකතුලා උත්තර ගොඩනැගුවා. අර යම් ආකාරයකට ඒ හින්දි තනුව නැත්නම් හින්දි තනුව විසින් ඇති කරන ලද බලපෑම මේ මේක ලොකු ලොකු බලපෑමක්. ඒ කියන්නේ ඇකඩීමියාව දක්වා ඒ කියන්නේ වෙළඳපොලේ සිට අධ්‍යාපන ශාස්ත්‍රාලීය පදනම දක්වා මේ වෙළඳපොල තිබෙනවා. හින්දි චිත්‍රපට මුලින්ම ආවේ හින්දි ගීත අපිට සිංහල ගීත වලට මතකයි හින්දි ගීත. ඈ අදත් මම රේඩියෝ කියනකොට අලුත්ම හින්දි ගීත යනවා අලුත් රේඩියෝ channel වල. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් හොඳ සිංහල ගීත තිබුණා දාන්න පුළුවන් ඒක. ඉතින් එතකොට මම කියන්නේ මේ මේ මේ අර්බුදය නිසා වෙන්නටත් පුළුවන් අර හින්දි ආభాසය සහිත සංගීතයකුත් එක පැත්තකින් අවශ්‍ය වුණා. ඒක පවත්ව ගන්න. ඒ නිසා යම් යම් සංගීතඥයෝ ඒ ගීතවල සංගීත නිර්මාණය කරනවට භාවිත කළා වනදත් පුළුවන්. අනේ මගෙන් වැඩ ගණයෝ ගණයෝ හඬ හඬා එලෝ යනවා කියන වගේ ඒ සිනමාවට සුනිල් සාන්තගේ තිබුණු විභවයන්ගේ ශක්තිය නිසිලෙස උරා ගැනීමට වාතාවරණය සිනමාව එක්ක සුනිල් සාන්ත තරම් වර්ධනය වෙලා තිබුණේ නැහැ. මම හිතන්නේ එතන තමයි අපිට යුක්තිසහගත ප්‍රකාශය කරන්න වෙන්නේ. ඔව් නිර්මාණාත්මක ගීතය ගත්තොත් ඉතින් එහෙම අර අපි හිතමු මේ පතිරාජයන්ගේ චිත්‍රපටයකට පෙරලන සංගීතමය ආකෘතියක් අර ගුම් ගුම් ගීතයේ තිබෙන. පැහැදිලිව තියෙනවා. ඊටාම නූතනවාදී සරදවලාගේ බව මම හිතන්නේ ඊටාම හොඳ ප්‍රකාශනය. අවසානයේට එනකොට ඒ තියෙන මේ මේ ගායනයේ අනිත් හැඩතල එක බලනකොට සිනමාවක විශේෂම දියුණුවම සිනමාවකට අවශ්‍ය මෙවලම හොසතුව තිබුණා. නමුත් ඒවා ඒ මෙවලම් පාවිච්චි කරන භූමියක් නෙමෙයි ඔහුට ඒව යොදවන්න තිබුණේ. හොඳයි ප්‍රිය ශ්‍රාවකිනි ප්‍රිය රසිකේනි ගුවන්විදුලෙන් ඔහු බිහිවන්නේ ගුවන්විදුලෙන් තමයි ඔහු පණ ලබන්නේ හැබැයි ගුවන්විදුලෙම තමයි ඔහු එළියට වැටෙන්නේ. ඉතින් ස්වදේශ සේවයේ ඊළඟ මීවිත මේ වෑයම ඔහු පිළිබඳ කියවීමට අපේ පූර්වජීන් කළ කීදෑවල පව්කමා කිරීමට නොවේ. <laughs> වුන් කළ දේවල් ඔවුන් කළා. නමුත් ඉතිහාසයේ විසින් යම් ඛේදනීය තත්වයක් උරුම කර දුන්නා. කෙසේ වෙතත් අපි ඔහුගේ හඬ පිළිබඳව ඔහු කළ කීදෑ පිළිබඳව යලි කියවීම කරන්නට උනේ. අවසන් සතහනම ලංකා සාන්ත මහත්මයා මේ නිස්සරණ අධ්‍යාසයෙන් සිය පියා කළ දෑ එක පැත්තකින් ඔහු ජනගත කරනවා. ඒ වගේම සමන අපි දකින්න දෙයක් නෙමෙයි බොහෝ වෙලාවට කලාකරුවෝ මියදුනාට පස්සේ ඔවුන්ගේ දරුවන්ට මේ දේ කරගන්න හරියාකාරව ලැබෙන්නේ නැහැ. ඔවුන් සමාජයට බැන බැන ඉන්න ඒවා කෙරෙන්නේ නැහැ. නිවැරදිව. නමුත් ඔහු සමාජයෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව සමාජයට යලි ඒ කල කී දෑ පිළිබඳව දැනුම දානය කරනවා. ඒ ගිහි රසය මිහිර යලි දානය කරනවා. අපේ මේ උත්සාහය සහ මේ ඊළඟ උත්සාහය පියවර සහ අපි බලාපොරොත්තු වුණු දෑ ඇත්තරම ඔවුන් කළ කීඩෑ ඉගෙන ගන්න නැතුව දැනගන්න නැතුව අපිට ඊළඟ પરම්පරාවට කියන්න බෑ අලුත් නිර්මාණ හදපල්ලා කියලා. මොකද එහෙම නොතින් අර දේවල්ම කරන්න ඉඩ තියෙනවා. ඔබ නිතර කියනා වගේ. పూర్වජයෙන් කළ කීඩෑ තමයි අපි හොයාගත යුත්තේ. ලකසන්ත මතයි. සුදී. මාවට කියන්න ඕන ඇත්තෙන්ම 1967 ඒ කාලේ තමයි මම පොඩි ළමයි හැටියට දකින්නේ සංගීතය කොහොමද ඔහු කරේ කියලා. ඔහුගේ විශේෂත්වයක් තියෙන්නේ අපේ ගෙදර කවදාවත් වාද්‍ය භාණ්ඩයක් නැහැ. ඔහු හිතෙන් ඔක්කොම කරන්නේ අනුදාන්නෙත් හිතෙන් පද රචනා කරලා ඊට පස්සේ කාර්යකේ නැගලා ඊට නිස්සද්දාන ගුවන් විදුලියට ගිහින් සින්දු ටික එක දවසෙන් සින්දු හයක් රෙකෝඩ් කරලා එනවා. ඒ ඒ වැනි හැකියාවක් තිබ්බා ඒක ඒ ගැන මම කියන්නේ ඔබලා දැනගත යුතුයි. ඒ වගේම මම ඉස්සෙල්ලා කියපු පොඩ්ඩක් එකතු කරනවා. මම ඒ වෙලේ කිව්වා අර කතෝලික සභාව ගැන. ඇත්තෙන්ම එක්තරා අවස්ථාවක 1960 ගණන් වල වාදන ස්පෝරතට පියතුපා හිටියේ දෙහිගාත ගමේ. අපේ තාත්තත් එක්ක ළඟ සම්බන්ධයක් තිබ්බා. තාත්තා ගියේ නෑ පල්ලිය වුණාට. ඔහු ලියලා තිබ්බ බොහෝ කාලෙක සුනිල් ශාන්ත කියන්නේ දිවස් ප්‍රසාදිවරයෙක් කියලා. ඒ කියන්නේ අනාගතය දකින කෙනෙක්. ඒකට හේතුවක් තියෙනවා. 1960 ගණන් වල කතෝලික ගෙවල් වල කවදාවත් විසක් කූඩු පත්තු කරේ නෑ. ඒ වුණාට අපේ ගෙදර තමයි මේ පැත්තෙන්ම විශාල විසක් කූඩු හදලා පත්තු කරලා එල්ලනවා. ඒ කියන්නේ වෙසක් බලන්න යන අය ඔක්කොම අපේ ගෙදරටත් ඇවිදින් යනවා. ඒතර ෆාද කියනවා ෆාදට ඇවිදින් මිනිස්සු කියනවලු අන්න සුනිල් සාන්තේ ගෙදර වෙසක් කූඩු පත්තු කළා කියලා. නමුත් ඔහුගේ ඒ ඔහු ඒ දැක්ක දැක්ම අද වෙනකොට වෙනස්. අද අදට කතෝලික පවුල්වල වෙසක් කූඩු පත්තු කරනවා. ඒ තමයි සංහිඳියාව ඇත්තටම එක්තරා විදිහකට ඒ සිංහල කිසිම බෙදීමක් නැතුව සිංහල බෞද්ධ සිංහල කතෝලික කියන අය එකට ජීවත් වෙීමේ ඒක ඔහුගේ අවස්ථාවක් තිබුණා. ඒ වගේම මට කියන්න ඕන ඔහුගේ බොදු බැති ගී ඇත්තටම ඇහෙන්නේ නැහැ. ඒ වුණාට ඔහුගේ මම Facebook එකේ සමහරලට දානවා බොහෝ දෙනෙක් අද තමයි පළවෙනි සැරේට ඇහුවේ කියනවා. මේ අවුරුදු 70ක් අඩු ගානේ මේ මේ 50කට වඩා වැඩි සමහර ඒවා නිත්‍යව 70කට වැඩි. ඒ ඒ ගීත ගුවන් විදුලිය හරහා ඇහෙන්නේ නැහැ. දැන් ඔය ඇත්තටම ලවුඩ් ස්පීකර් වලින් මුළු රටේම ඇහෙන්නේ පහුගිය කාලවල ඇත්තරම තැටි වලට ගෑපු බදු වැටි ගියේ. නමුත් ඔහුගේ බදු වැටි ගියේ ගුවන් විදුලියටම සීමා වෙලා තියෙනවා රටට අහන්න ලැබුණේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ඒ නිසා ඔහුගේ ඇත්තරම ඔහු කර වැඩ කොටස මේ තව බොහෝ මහ ජනතාවට දැනගත යුතු බොහෝ දේ තියෙනවා. ඒවා සංගෙලා තියෙන සංගෙවිලා තියෙන්නේ. අපි පුළුවන් තරම් මහන්සි ගන්නවා ඒවා දැනුවත් කරන්නට. ඉතින් ඒ ගැන මට කියන්න ඕනේ. ඒ වගේම ඔහු මට අන්තිමේට කියපු දේ තමයි අවසන් වචන ටික කරන දෙයක් හරියට කරන්න කියලා. ඇත්තටම මම මහන්සි ගන්නේ ඇත්තටම ඔහු යම් දෙයක් මට ලබා දුන්නා නම් ඔහුට නැති වුණු දෙයක් ඇත්තටම ඒ එය රටට පෙන්වා දීමටත් දැනුවත් කිරීමටත් රටේ සංගීතයට සංස්කෘතියට ඒ මගින් යම් දෙයක් හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් තමයි ඇත්තටම මගේ සුනිසාන් සමාජයේ බලාපොරොත්තුව සහ අභිප්‍රාය. ඉතින් මේ මේ ගැන වංගුදලි සංස්ථාය සෝදේශී සේවයට ස්තුති කරනවා. හිමානන්ද ඇතුළු සිංහල සේවයේ අධ්‍යක්ෂක තුමාට ඇත්තටම ස්තුතියි. බොහොම ස්තුතියි. එසේනම් ප්‍රිය ශ්‍රාවකීනි, ප්‍රිය මිතුරුනි, ප්‍රිය සහෘදේනි අපි අද වැඩසටහනේ සමුගෙන යෑමේ ගීතයට යන්න මත්තෙන් ස්තුතියි කපිලම් ගමගේ මාදවේ දැන බොහොම ස්තුතියි ලංකා සාන්ත මහත්මයා මහදරෝවිචාන් තමරසිංහ මහත්මයා මතික ගුරුගේ සංගීත වේදනාවේ බෙහෙවින්ම ස්තුතියි අද වැඩසටහන සහභාගී වීම පිළිබඳව. අද අපේ ගැයුම් කණ්ඩායම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් අපිත් එක්ක තුනා. ප්‍රදීප් ශ්‍රීමාල්, නදු නවිෂ්ක, විහංගි පෙරේරා, ශහානී නවෝද්‍යා, හෂිනේ නෙළුම්කා, දිල්කා මදුෂානේ, වත්සලා දිල්රුක්ෂී, හර්ෂණී ප්‍රියංගිකා, චමුදිනී සත්සරණී, මේනකා හේමමාලී, රසංගි පබෝදා වත්සලා වන්දි සමග දිල්ක දිල්කි රෙහාට්. බොහොම ස්තුතියි අපි හොඳත් පොලසම් දක්වන්නට ලබා දෙනවා. කතකාචාර්ය සුරු කොණ්ඩසිංහ ඒ වගේම පවිත්‍රෝමයන්ගණයේ සහ කල්පනා කාව්‍යින්දී සශිකානි සංසලා ටීඑම් ජයරත්න අපේ ප්‍රවීණ ශිල්ප ශිල්පිනට ස්තුතියි. අද අපේ වාදක මණ්ඩලය වයලින් වාදනය WJ උපාලි, අජිත් අලවත්තේගම ආශ්‍රේලවන්නේ ආරච්චි, බටනලා උපතිස්ස පෙරේරා, සිතාර් දිලුෂ රවීන්ද්‍රනාත් keyboard හසන්ත ජයලාල්, ඉන්දුනාථනන්ද සිංහ, bass guitar සුසන්ත මధుර පෙරුම, lead guitar සුදත් දිරුක්ෂ, Hawaiian guitar ප්‍රසාද් සිල්වා. XPD uh, Octopad සිසිර ධර්මරත්න, තබ්ලා විදිත රණවීර සමග ලසන්ත සංජීව. අද සංගීතාධ්‍යක්ෂණය සහ මෙහෙවීම රෝහණ ධර්මකීර්ති. ශබ්ද පරිපාලනය ඔගිකෝ සමත් වෙනුවෙන් WMA සම්පත් එවැගේම ශබ්ද ඉංජිනේරු වංග පෙරේරා ආලෝකකරණය ජානක බොහොම ස්තුතියි අධීක්ෂණය කළේ සිංහ සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න පටිගත කිරීම ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ආනන්ද පද්මසිරි මීළඟ විවිධ සම්බන්ධීකරණය කලණේ ධර්මසිරි සමග සජිතා ලක්මාලි බොහොම ස්තුතියි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ අපේ දූ දරුවන්ට බොහොම ස්තුතියි මේ මාසය පුරාම බොහෝ වෙහෙස මහන්සි වුණා වුන් මේ කාර්ය ජනගත කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යන කලාපය තුළ ප්‍රායෝගිකමය ක්‍රියාකාරකමක් විදිහට ඔවුන් අපිත් එක්ක මේ අත්පල් නැටගෙන සිදු කරේ. බොහොම ස්තුතියි කැම්පස් රේඩියෝ සහ ශ්‍රී පාලි මණ්ඩපයට මේ හැම දිනාටම ස්තුතියි. සුනිල් සාන්ත සමාජය ලංකා සාන්ත මහත්මයාතුළු ඒ සහෘද ප්‍රජාවට බොහොම ස්තුතියි. වැඩසටහන නිෂ්පාදනය කළේ හිමානන්ද රාජපක්ෂ බදජිත් සෞම්‍ය සමග ඉඳුනිල් ජයවර්ධන වැඩසටහන ඉදිරිපත් කර මම හිමානන්ද රාජපක්ෂ අපි ඊළඟ ජීවිතෙන් මුණ ගැසෙනවා අවසන් ගැයීමට මා ආරාධනා කරන බොහොම ආදරයෙන් සශිකා නිසංසලා සමග ඊළඟ ජීවිත Thank you. අපි ඔබගේ දුපුතු රන්න වියකපත් නිවහල් දරුවෝ ඔබ රැකුමට කැප කරුවෝ ලංකා ලංකා ලංකා ලංකා ශ්‍රී ලංකා ලංකා ලංකා දැ දෙමින් සිටින මේ රුවන් දෙරණ සරු පෙරම් පෙරම් උතන් සිටින දැ දෙමින් සිටින මේ රුවන් දෙරණ සරු කරම් කරම් කරම් කරම් මෙහි කරම් කරම් කරම් කරම් මෙහි කරම් කරම් අපි ඔබගේ දූ පුතු තරුණ වියකටත් නිවහල් දරුවෝ ඔබ රැකුමට කැප කරුවෝ ලංකා ලංකා ලංකා ලංකා ශ්‍රී ලංකා ලංකා ලංකා பல நிலம் நிலம்